ශ්‍රද්ධේය වස්තු තියෙනවා ලෝකේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සහ මේ සීලය වගේ දේවල්. ආන්නේ මේ ඇති වෙන ප්‍රසාදය හරිනම් ශ්‍රද්ධාව ඇති වුණා නම් වෙත එළඹීම පහළ වෙනවා. ඒ බණහාපු කෙනා ළඟ නැවත නැවත යන්න හිතෙනවා සද්ධා ජාතෝ උපසංකමති කියලා චංකි සූත්‍රයේදී සරුවත් chance දේශනා කරනවා. උපසංකමණය කරන කෙන වෙත එළඹීම සිද්ධ වෙනවා. සද්ධා ජාත උපසං උපසංකමන්තෝ පෛරුපාසිත ඊපස්සේ බලනවා මේ මිනිස්සයා මේ ලස්සනට බණ කිව්වට මේ දේ කරන කෙනෙක්ද එහෙම නැත්නම් මේ නිකම්ම නිකං දක්ෂ කතිකෙක් විතරද කියලා. එනිසා ගිහිලා පෛරුපාසනය කරනවා. පෛරුපාසනය කියලා කියන්නේ ඇහි හොඳයිකම් පවත්නවා. ගිහිලා බලනවා. කරන දේ කියන කියන දේ කරන කෙනෙක්ද කියලා. පෛරුපාසන්තෝ සෝතං ඕදාතියේ ආශ්‍රය කරන ගමන් කණ යොමල බලනවා මේ මනුස්සයා කුමන ධර්මයක් දේශනා කරන්න කෙනෙක්ද කාගේ ශාස්ත්‍රුත්වයට වැඩ කරන කෙනෙක්ද කියලා කණ යොමාගෙන ඉනවා ඒකටම ගියා කියන්නේ මම බණ අහන්න ආවා බණ ටිකක් කියන්න කියන්නේ මං ආවා ස්වාමීන් වහන්සේ දර ටිකක් හොයලා දෙන්නද වතුර ටිකක් ඇදලා දෙන්නද කොහොමද ස්වාමීන් වහන්සේ හරි මේ කියලා වටෙන් ගොඩෙන් වහලා එතකොට මේ ස්වාමීන් වහන්සේගේ හැස්කියාව කොහොමද ධර්මදේශනා ධර්මාසනේ ඉන්නකොට හැසිරීම කොහොමද කියලා හොඳට කල්පනා. මට මේ කියනකොට හොඳ සිද්ධියක් මතක් වෙනවා. අපේ ඔය නිල්ලම් භාවනා මධ්‍යස්ථානය ඇති කරපු මහත්තයා මට කිව්වා. මේ මහත්තයා ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා මේ මාස තුනේ නිවාඩු ඉවර වෙලා යන්න ඉස්සෙල්ලා අම්මා ගිහිල්ලා පන්සලේ හාමුදුරන්ට කියලා හිට දරුවා ඉස්කෝලේ යන ඉඳලා බණක් කියවවලු. ඉතින් ඒ පොඩි යන්තම් තේරෙන වයසේ. ඉතින් ඒ පාවාඩ එල්ලලා මුතු කුඩ යට බෙර ගහලා ඉතින් පන්තම් පත්තු කරන හාමුදුරුවෝ ඇවිල්ලා ඉතින් බොහොම ගරු සරුවට මනක් කියලා ගිහලා ඉතින් මෙයා ඉස්සරහා වාඩි වෙලා බණ ඇහුවලු පණාලි වල ඉතින් ඒ දරුවට අර වස්තුස්යන්ට ඉගෙන ගන්න සාර්ථක වෙන්නයි ඉතින් බණක් කියලා ඊට පහුවෙන්ද අම්මා කිව්වලු දැන් ඔබ යන්න ඉස්සලා ගිහලා හාමුදුරන් කියලා වැඳලා වරින් කියලා ඉතින් පයින් යන දොර පන්සල ගිහලා බැලුවලු පන්සලේ වෙලාව කවුරක්වත් නැතිව දොරවල් වහලලු බලනකොට නමුත් මැද මිදුලේ සද්ද ඇහෙනවලු ඉතින් හිතවල ආම්ද්‍රෝ ඉන්නව ඇති කියලා දොරට තට්ටු කරවලු කතා කරන්න ඇති. දෙසරයක් ඇහුවලු නෑ. තුන්වෙනි සැරේ කහන කවුද කියලා ඇහුවලු. ඒක මම මේ අහවලාගේ පුතා. ආ පොඩ්ඩක් හිටපන් දරුවා කියලා. ආම්ද්‍රෝ එළියට එනකොට මැද මිදුලේ ආම්ද්‍රෝ ඇඟ පුරාම මඩ ගාගෙන අත් දෙකෙත් මඩ කකුල් දෙකෙත් මඩ වැඩේ නතර කරන්නේ නැතුව ඇවිල්ලා තියෙන්නේ ආසනේ ගත්තලු. මොකද ඔබ ආවේ කියලා වැරදිද කළා අම්මා කිව්වා මේ ඉස්කෝලේ යන්න ඉස්සලා වැඳලා යන්නයි කියලා. අනේ දරුවා මම මේ බර වැඩක හිටියේ. මේ බලාපන් මේ අපේ පන්සලට මෙච්චර කුඹුරු තියෙනවා. ඒවා මේ අඳ ගොවියන්ට දුන්නාට පස්සේ මේ මිනිස්සු මේ මට ඌව කුඹුරු මැන මැන ඉන්න බැරි නිසා අර පිට කාටෝ පිටින් මඩ පිටින් වී ටික තේරම ගෙනත් දාලා ගියා. දැන් මේක කවුරුවක්වත් නැහැ නෝ. ඉතින් මම මේ වේලනවා මැදට වෙලා ඉඳගෙන ඉතින් සෑඟ පුරාම මඩ. ඉතින් ඒක නිසා උඹට වන්දනා කරන්න මට සිවුරු දාගන්න වෙලාවක් නැහැ. එහෙනම් වැඳලා ඵලයන් කියලා. ඉතින් මූණ දිහා බැලුවලු මේ ඊයේ හවස අර මුතුකුඩ සේසත් යට උජාරුවට ආපු හාමුදුරෝ නේද මේ කියලා. ඊට පස්සේ කළු ස්වාමීන් වහන්සේ යන්දෑමට ඔබ වහන්සේ පිළිබඳ විශාල ගෞරව භක්තියක් ඇති වුණේ නමුත් අද ඉන්න තත්ත්වයේ මටත් වැඩිය බල්ලානේ. අනේ දරුවෝ මේ ඉස්කෝලේ යනවා නම් ඵලයන් මේ උඹට ඕනේ නැති දේවල් මේකේ කිව්වලු. එස් කිව්වා නෑ ස්වාමීන් වහන්සේ මම මේ ඔබ වහන්සේ අපිට මේ බන්තලේ හැමතුරු ඉතින් මේ කතා කරනවා කියලා. ඊට පස්සේ කිව්වලු මේ බූදල් අපිට බාර දීලා අපි ආවේ බණක් භාවනා කරන පැත්තකට වෙන්න මෙව්වා රකින්න ගියාට පස්සේ මහා gedaraක වැඩ මෙව්වයි තියෙන්නේ. උඹට ඒවත් තේරෙන්නේ නැහැ දරුවෝ උඹ ගිහිල්ලා අධ්‍යාපනය කරගන්න. ඉතින් මේ මහත්තයා කියනවා ඊට පස්සේ මම කවදාකවත් හාමුදුරුවෝ කෙනෙකුට මේ ඉස්තිර බූදල් දෙන්නේ නැහැ කිව්වා. මොකද මේ ආමඳුර කියන ජීවිතය ගත කරන්න බෑ ආමඳුරට. මෙව රකින්න ගියා. අන්‍යෝගේ පෛරුපාසණයෙන් අහුවෙනවා මේ ආමඳුර කියන දේ කරන කරන දේ කියන ගාන්ති කියලා. අන්නේ පෛරුපාසණයෙන් පස්සේ තමයි කන යොමු කරලා අහන්නේ පෛරුපාසන්තේ සෝතං ඕදාත්. ඔයිත සෝතෝ ධම්මං සුනාති. එතකොට මේ ආමඳුර කියන බණ දවල්ට එක බණක් රැට එක බණක්ද? එහෙ නැත්නම් දිගටම එකක් කියනවාද කියලා අහුවෙනවා. එතකම්ම අර තියුණු සද්ධාවේ ಗುಣ විශේෂයක් වෙන්නේ. සුත්වා ධම්මං දහරේති. ඇහිච්ච දේ මේ පත්‍රයේ කියන රේඩියෝ එකේ තියෙන ටෙලිවිෂන් එකේ දේවක් නෙවෙයි මේකේ තියෙන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන ජීවිතේට අධ්‍යාපනයේට හරපද්ධතියක් නම් එයා ඒක දරා ගන්න. මේ හම්දු කියාපු දේ මෙන්න මේකයි කියලා සුණාත ධාරේත චරාත ධම්මේ කියලා අහපු දේ දර හිතේ දරා ගන්න. සුත්වා ධම්මං ධාරිති. දතානං ධර්මණං අත්තං උපපරික්කති. ඊට පස්සේ හාමුදුරගෙන් අයින් වුණාට පස්සේ මේ හාමුදුරෝ කියන දේ කළොත් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්ද? සීලවන්ත ජීවිතයක් ගත කරන්න පුළුවන්ද? ඔය කියන සමාධි භාවනා කරන්න පුළුවන්ද? ප්‍රඥා භාවනා කරලා විපස්සනා කරන්න පුළුවන්ද? ඕක ගැළපෙනවද කියලා අර අර්ථ ගලපා බැලීමක් කරනවා. මේකට අපි කියනවා චින්තාමය ඥාන කියලා. අත්තං උපපරික්ඛන්තෝ සති ඡන්தෝ ජායති. අන්න එතනදී තමයි මේ පුරුෂයාට තේරෙන්නේ මේක උත්සාහ කළා බැලුවොත් හොඳයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ ගුණයක් නැති එකලසක් නැති ප්‍රසාදයක්. එල්ලයක් නැති ප්‍රසාදයක්. කුසල ඡන්දේ කියලා කියන්නේ ඒ දේ කර බලනා තරමට ඇතුලෙන් එන විශ්වාසයක්. අන්නේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් වෙන්න තමයි සද්ධර්මයේ උදව් කරන්නේ. එනිසා එක සැරයක් හරි සද්ධර්මයක් ඇහුවොත් ඒ මනුස්සයාට කුසල ඡන්දය පහළ වෙනවා මේක ටිකක් කරලා බලන්න ඕනයි කියලා. එහෙම නොවෙනවා නම් එව්ව නිකන් බන වගේ මොනවදෝ තමයි. බනක් ඇහුවට පස්සේ මේක මං කරලා බලන්න ඕන. මේක මගේ පරම යුතුයකම. ඒ නිසා මට තියෙන ඊට පහඩුක වැඩි තියෙන තැනින් පටන් ගන්න, දන්න තැනින් පටන් ගන්න මම කරන්න ඕනෑ කියන කුසල ඡන්දය පහළ වෙනවනම් අපි ඒකට කියනවා සජීවී දහම කියලා. ධර්මයේ ඇති සජීවී භාවය කියලා. ඒ නිසා බණ ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න මේ කණින් අහලා අර කණින් යන එකක් නෙවෙයි තියෙන්නේ. නැත්තම් ඇහෙන බණ නෙවෙයි අහන බණෙන් බුද්ධලයාගේ සුතමේ ඥානෙ, චින්තාමේ ඥාන මට්ටමටෝ දියුණු කරනවා. චින්තාමේ ඥාන මට්ටමෙත් කුසල ඡන්දේ පහ, කත්තු කම්මේතා කුසල ඡන්දේ පහකට මේක කර බලන්න ඕනයි කියලා. අන්නේ මේ ගුණය තමයි සවක්හත කියලා කියන්නේ. සක්කාත ගුණය කියලා කියන්නේ ධර්මයේ අහනකොට ඇහෙනකොටම චිත්ත මනස පසීදති. තේරෙනවා මේක නම් නිකන් ඔලුවට උඩින් ගලාගෙන එකක් නෙමෙයි මේක කාගෙන බහින જાතිකක්. එතකොට හිතෙනවා මම මේක කරලා බලන්න ඕනේ ඒ නිසා මේ ධර්මයේ සරුවච්ච දේශිත ධර්මයේ තියෙන ශික්ෂා තුනයි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. මේ සීල ශික්ෂාව මම මැරිච්චාම මං වෙනුවෙන් තව කෙනෙක් දාන දීලා පින්පමුණනවා වගේ කවදාකවත් කවුරුත් වෙනින් කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. එයින් පල්ලෙහා තියෙන ඕන එකක් ඕන කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් සීල ශික්ෂාවේදී බෑ. ඒ වගේම Tamange ප්‍රිය කෙනෙකුට මට සීල් රැකන්නත් බෑ. එයාගේ සීලෙ මට ගන්නත් බෑ. ඒ නිසා ධර්මයේ අහනකොට තේනවා මේ අමුදරුවන් රකින්න ගමන් මේ රැකී රත්තාවල් වෘත්තීන් කරන ගමන් මේ ඉගෙන ගන්න ගමන් මේ කුබුගවිතං කරන ගමන් මේ කුස්සිය දහසක් සුමේ කටයුතු කරන ගමන් මේ සීලෙ රකින්න බැරි නම් ඒ බණින් ඇති වැඩන්නේ. දැන් මේ ඉන්න ගමන්ම මම මේ මගේ ජීවිතයේ ආදි කල්යාණයේ වෙන සීලයට අත තියන්න ඕනේ. මේක කවුරුත් මං